තෙරුවන් සරණයි සදැහැති ඔබ සැමට. පින් සිත එක්තන් සදහම් අසන පින්වත් හෝරාවක් ආරම්භ කරන්නට සූදානම් වන්නේ පූජනීය තපෝවනේ අරියදජ පින්වත් ස්වාමින් වහන්සේගේ ගෞරවනීය වැඩමවීමෙන් ගෞරවනීය ස්වාමින් වහන්සේ විසින් පවත්වන ධර්මදේශනා මාලාව විසුද්ධි මාර්ගය පිළිබඳව සිදු කෙරෙන ධර්මදේශනා මාලාවේ තුන්වන දේශනාව ලෙස චිත්ත විසුද්ධිය පාදක කරගනිමින් ගෞරවනීය ස්වාමින් වහන්සේ මේ ධර්ම කාරණාවන් ඔබ අපට පැහැදිලි කර දෙන්නට මේ පැයේදී සූදානම් අපි ස්වාමීන් වහන්සේ ගෞරවයෙන් নমස්කාර පූර්වකව පිළිගනිමු. අවසරයි අපේ හාමුදුරුවනේ. සාදු සාදු සාදු. අද දේශනාවට දායකත්වයේ ධර්මින් කටයුතු කරන්නේ අංක 539 රත්නපුර පාර මෝනගම පදිංචි විදානලාගේ රූපසේන මහතා සහ කමලාවති රණවීර මහත්මිය ඇතුළු ඒ පින්වත් පිරිස. සමන්තා චක්කවාලේසු අත්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 සද්ධා බුද්ධ සම්පන්න කාරුණික පින්වත්නි සංසාර පුරුද්දක් වශයෙන් පවත්වාගෙන එන ධර්ම දේශනා ශ්‍රවණය කිරීම මේ භවෙත් මිනිස්්‍ය වශයෙන් උප්පත්තිය ලැබලා ඒ සංසාර පුරුද්ද අනුව අදත් හිතුණා ධර්ම දේශනයක් ශ්‍රවණය කරන්න. ඒ සිතුවිල්ල ඒ චේතනාව පෙරදරි කරගෙන බෞද්ධ මාත්‍රිාලයත් එක්ක සම්බන්ධ වෙලා මේ ධර්ම දේශනාවට ආරාධනා කරලා දැන් සූදානම් වෙන්නේ ඒ ධර්මය ශ්‍රවණය කරන්න. පෙර සංසාරෙත් අනන්ත අප්‍රමාණ මේ විදිහට බණ ඇහුවා. හැබැයි ඒ අහපු බණ නිවැරදිව පිළිපැද්දා නම් අපි අද මේ භවයට එන්නේ ඇයි මේ භවයට එන්න උනේ අය? සංසාර පුරුද්දක් වශයෙන් කිව්වේ සසර පුරුද්දක් නැත්තම් ධර්මය ශ්‍රවණය කරලා අදත් ඔයත්තන්ට හිතෙන්නේ නැහැ බණහන්න. තථාගත ධර්ම අහන්න. අහන්න හිතුණා. ඒ සංසාර පුරුද්දක් වශයෙන්. එහි ප්‍රතිඵලයක් වශයෙන් තමයි manussාත්ම භාවයක් ලැබෙන්නේ. නැත්තම් manussාත්ම භාවය ලැබෙන්නේ බෑ. පෙර භවයේ පින් කළා තියෙනවා. ඒ කරපු පින් අවසාන අවස්ථාවේ ශීපත් වෙලා තියෙනවා. ඒ කරගත් කුසල කර්මය ඒ අවසාන අවස්ථාවේ අරමුණේච්ච කුසලාරම්මණයක් නිසා මනුෂ්‍යාත්ම භාවයක් ලැබුණා. මේ ලෝකයේ යම් කිසි කෙනෙකුට මනුෂ්‍යාත්ම භාවයක් ලබන්නට ඕන නම් සසර පින් තියෙන්න ඕනේ. චුට්ටක් එහෙම ගොඩාක් පින් කළ තියෙනවා. manussත්ත්ව ප්‍රතිලාභෝ දුර්ලභෝ ලෝකස්මී මනුස්සාත්ම භාවයක් ලැබීම ලෝකේ ඊටාම දුර්ලභ කාරණයක්. බුද්ධෝත්පාද කාලේ බුල්ල බොලොකස්නේ. බුදුරජාණන් වහන්සේ උත්පාදයක් ලෝකේ දුර්ලභ කාරණයක්. සද්ධාම ශ්‍රවණ දුර්ලභෝ ලෝකස්නේ. ශ්‍රී සද්ධාර්මයේ ශ්‍රවණය කරන්න ලැබීම ලෝකේ දුර්ලභ කාරණයක්. එහෙනම් මේ කරුණ සම්පූර්ණ වෙලා තියෙනවා. සම්බුද්ධ ශාසනය. බුදුරජාණන් වහන්සේ ජීවමානව නැති වුණත් ඒ තථාගත ධහම ලෝකේ පවතිනවා. ඒතර manussාත්ම භාවයකුත් ලැබුවා. සද්ධර්මය ශ්‍රවණය කරනවා. එහෙනම් ඇයි මේ තාම නිවන් දකින්න බැරි වුනේ? ඒකට හේතුවක් තියෙනවා. ඇහුවා. යම් මට්ටමක අවබෝධ වුණා. හැබැයි හරියටම අවබෝධයේ අවසානයක් උනේ නැහැ. ඒ නිසා නැවත නැවත අහලා තවදුරටත් මේක පිරිසිදු කරගෙන, පැහැදිලි කරගෙන නිවන් දකින්න බලාපොරොත්තු වෙන්නේ. අපි සියලු දෙනාගේ මේ කායන ප්‍රාර්ථනාව එකයි. නිර්වාණ අවබෝධය. එහෙනම් මේ නිර්වාණ අවබෝධය පිණිසමයි ධර්ම දේශනා කරන්නේ. විසුද්ධි මාර්ගයේ ඒ දේශනා මාලාවේ තවත් දේශනයක්. ඒ චිත්ත විසුද්ධිය පිළිබඳව චිත්ත කියන්නේ සිතට. විසුද්ධි. සුද්ධ කියනවා පිරිසිදු වීමට. විසුද්ධි. වඩාත්ම පිරිසිදු වීමට. විසුද්ධි කියනවා. ඒතර සිත වඩාත්ම පාරිශුද්ධ භාවයට පත් වෙනවා. හැබැයි මේ චිත්ත විසුද්ධිය තුළ වඩාත්ම පාරිශුද්ධ භාවයට එකපැත්තකින් ගත්තොත් පත් වෙන්නේ නැහැ කියන්නත් පුළුවන්. ඒ මේ චිත්ත විසුද්ධිය පිළිබඳව තියෙන්නේ අෂ්ට සමාපatti කියන. රූපාවචර ධාන, හා රූපාවචර ධාන පිළිබඳව. එහෙනම් ඒක ඕනි. ඒ සම්පූර්ණ විසුද්ධියට යන්න. අපි දන්නවා ධම්මපදයේ තියෙන මුල්ම ગાථා දෙක ගත්තොත් මනෝ පුබ්බංගම ධම්මා, මනෝ සෙට්ටා මනෝමය. මනසාචේ පදුට්ඨේන දුෂ්ට උසිතක්. මනසාචේ පදුට්ඨේ වාසතිවා කරෝතිවා තතෝන දුක්ඛමං වේති ඒක භාවිතා කළොත් ඒක වැඩි දියුණු කළොත් තතෝන දුක්ඛමං වේති චක්ඛංග වාතෝපද කරත්ති රෝධේ කොනා හැරෙන හැරෙන පැත්තට හැරෙන ඒ වගේ දුක පසුපස්සෙන් එනවා දුෂ්ට වූ සිතක් ඒ ගාථාව අනිත් පැත්තට දේශනා කරන තථාගතයන් වහන්සේ මනෝපුබ්බංගමා ධම්ම. මනස තමයි ශ්‍රේෂ්ඨ. මනෝපුබ්බංගමා ධම්ම. මනසචේ ප්‍රසන්නේ. භාසතිවා කරෝතිවා. ඒක වැඩි දියුණු කරොත්. භාසතිවා කරෝතිවා. තතෝනම් සුඛමං වේති. ඡායාවන පායනි. එයාට ඒක සැප පිණිස පවතිනවා. කොහොමද? සෙවණැල්ල වගේ. සෙවණැල්ල කිසිම බරක් නැහැ. අපහසුයක් නැහැ. දැනෙන්නේත් නැහැ. වශයෙන් එනවා. සැප විපාක උපදෝමින්. මොකද්ද සැප කියන්නේ? සැප කියන්නේ සතුට හා සොම්නසට සැප කියනවා. සැප කියන්නේ සතුට හා සොම්නස. මේ ලෝකයේ සෑම කෙනෙක්ගේම අපේක්ෂාව බලාපොරොත්තුව මොකක්ද? කායික සැප, මානසික සතුට. හැබැයි ඒක ලැබෙන්නේ නැහැ නිකන්. ඒක ලැබෙන්නේ මනෝපොබ්බංගම ධම්මා මනෝසෙට්ටා මනෝමයා ශ්‍රේෂ්ඨ මනස. මනස්සාචි ප්‍රසන්නේන. ප්‍රසන්න වූ මනසක් ඇති කෙනෙකුට විතරයි. ප්‍රසන්න වූ මනස. මනසාචි ප්‍රසන්නේ. වාසසීවා කරෝති. ඒක වැඩි දියුණු කරපු කෙනෙකුට. සතෝනම් සුඛ සුඛ කියන්නේ සැප. ඡායාවන පයි. එහෙනම් අපි හදන්න ඕනේ මොකක්ද? සිතය. ශරීරය හදලා වැඩක් නැහැ. ඕක නිරන්තරයෙන්ම දිරනවා. ඕක කැඩෙනවා. ඕක විකිනවා. ඕක paludu වෙනවා. ඕක විනාශක් ස්වභාවය කරාම යනවා. මොහොතක් මොහොතක් පාසා විනාශක් ස්වභාවය කරාම යනවා. හැබැයි ඒක ඒ කයත් එක්ක එවැනි කයත් එක්ක බද්ධ වෙලා තියෙනවා සිත කියලා එකක්. සෑම කෙනෙකුටම තියෙනවා. අපි සෑම කෙනෙකුට. ඒ සිතේ ප්‍රවෘත්තියක් තියෙනවා. ප්‍රවෘත්තිය කියව පැවැත්මට. පැවැත්මක් තියෙනවා. දැන් ඊයේ දවසේ පුරාම පැවතිච්ච සිත නෙමෙයි මේ තියෙන්නේ. ඔයත් මේ දොරෙන් ඇතුල් වෙනකොට පැවතිච්ච සිතවත් නෙමෙයි දැන් තියෙන්නේ. වෙනම සිත් පරම්පරාවක්. මේ සිත ගැන තමයි බුදුරජාන් වහන්සේ ඉදිරිපත් කරේ මේ ධර්ම සිත මූලික කරගෙන. එහෙනම් අපි හොයන්න ඕනේ කය ගැන නෙමෙයි. හැබැයි අපි ජීවිතේ වැඩි කාලයක් දවසේ වැඩි කාලයක් ගත කරන්නේ ශරීරය හදන්න. ශරීරය හදන්න තමයි දවස් වැඩි කාලයක් ගත කරන්නේ. මාස වැඩි කාලයක් ගත කරන්නේ ශරීරය හදන්න. මාස එක දවසක්වත් වෙන් කරොත් සිත හදන්න. එහෙනම් මේ ජීවිතයේ මේ ධර්මය අවබෝධ කරගන්න පුළුවන්. හැබැයි ඊට වඩා ප්‍රයෝජන වෙනවා සෑම මොහොතකම සිත හදනවා. සිත හදන්න මහන්සි වෙනවා නම් වෙහෙසෙනවා නම්. හදාගත්ත සිතමයි Tamanට ප්‍රයෝජන වෙන්නේ. ඒ සිතේ ගොඩනැගෙන සිතුවිලි තමයි ඔය ශරීරය නිර්මාණය කරන්නේ. සිතේ ඇති වෙන සිතුවිලි තමයි ඔය සෑම කෙනෙක්ගේම ශරීරයක් නිර්මාණය කරලා තියෙන්නේ. මේ ලෝකයේ ඉන්න සෑම කෙනෙකුටම තවත් කෙනෙකුට වඩා වෙනස් ඕනම කෙනෙක්. ඒක හොඳටම තේරුම් ගන්න පුළුවන් උදාහරණයක් තමයි අපි දන්නවා සිංගල් මාත් කියනවා. ඇඟිලි සලකුණ ගන්නවා. මේ ලෝකයේ ඕනම කෙනෙක් තව කෙනෙක් එක්ක ඇඟිල්ලක් සම්බන්ධ වෙන්නේ. ඇඟිලි සලකුණක්. සම වෙන්නේ. පිළිගන්නවා. දැන් මේ අලුතෙන් තියෙනවා. මොබයිල් වල තියෙන ෆින්ගර් ප්‍රින්ටින් කියන්නේ. ඒක ඕනනම් ඒක තියලා බලන්න. එක ඇඟිල්ලක් කියලා නම් ඒක එකට ඇතුල් කරේ අනිත් ඇඟිලි නමෙම තිබ්බත් ඔන්ලයින් නෑ. ඇයි? මේ ශරීරයේ තියෙන සියලුම දේවල් නිර්මාණය කළේ සිත විසින්. ඉසේ ඉඳලා පාදාන්තය දක්වා සෑම කොටසක්ම හැදුවා නම්, සකස් කෙරුවා නම්, නිර්මාණය කළා නම් ඒකට මුල් වුණේ සිත. ඒ නිසා තමයි බුදුරජාණන් වහන්සේ දේශනා කරේ සිත තමයි සෑම දෙයකටම මුල් වෙන්නේ කියන කාරණය. එහෙනම් අපි හදන්න ඕනේ මොකක්ද? අපි හදන්න ඕනේ සිත. අපි වැඩි කාලයක් දෙන්න ඕනේ සිත හදන්න. සිත කොහෙද තියෙන්නේ? ඉතලෝක හොයාගන්න ඕනේ කොහෙද ඔබ තියෙන්නේ කියලා. මොකද පේන්නේ අතට අහුවෙන්නේ නැහැ. හැට දකින්නත් බෑ. හැබැයි තියෙන බව දන්නවා. එහෙනම් ඒ සිතේ ගොඩනැගෙන සිතුවිලි ඒවා බලවත් වුණාම ඒවට කියනවා කර්ම කියලා. ඒතර කර්ම අපිට පේන්නේ නැහැ. ඒ කර්ම කුසල කර්ම අකුසල කර්ම. නරක සිතුවිලි හොඳ සිතුවිලි. කුසල චේතනා අකුසල චේතනා එහෙනම් මේ සිත තුළ ගොඩනැගෙන මේ සිතුවිලි වලින් කරන නිර්මාණය එක්ක කකුල් හතරක් එක්ක දෙපා එක්ක බහුපා බහුපා එක්ක අපා පාද නැහැ තියෙනවද තියෙන ඒ සෑම දෙයක්ම නිර්මාණය කළේ සිත විසින්. එනිසා තමයි බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ මේ සිත තුළ ගොඩනැගෙන මේ ශක්තිය, කර්ම ශක්තිය සත්‍ය නිර්මාණය කරනවා. හැබැයි ඕකේ මුල හොයන්න යන්න එපා. මුල හොයන්න ගියොත් අවුලක් වෙන්නේ. මේ සිත පළමුවෙන් කොහෙද හටගත්තේ කියලා. පළමුවම කොහොමද පහළ වුනේ කියලා. ඒක බුදුරජාණන් වහන්සේ හොයන්න ගිහලා අතහැරලා දැම්මා. තේරුමක් නැහැ. පැවැත්මක් තියෙනවා. පැවැත්ම තුල තියෙන දුකක් නිසා ඒ දුකට ඒ දුකෙන් නිදහස් වෙන්න ක්‍රමයක් කියලා දුන්නා. එහෙනම් අපි අතීතයේ ওই සිත මුලින්ම හටගත් ආකාරය හොයන්න යන්න ඕනේ. එහෙනම් මේක ප්‍රවෘත්ති නැවැත්තුවොත් දුකේ නැවැත්මක් තියෙනවද නැද්ද කියන එක අපි අවබෝධ කරගත්තොත් අපට තේරෙනවා. මේ සිතේ ප්‍රවෘත්තිය නිසා දුකේ පැවැත්මක් හටගන්නේ කියන එක. එතකොට අපි තීරණය කරනවා නියත වශයෙන්ම මේ සිතේ ප්‍රවෘත්තිය අයින් කරන්න ඕනේ. ඒතර සිතේ ප්‍රවෘත්ති අයින් කරාම කර්ම ගොඩ නැගෙන්නේ. ඒතර කර්ම කියන්නේ අදෘශ්‍යමාන දෙයක්. මේ ලෝකේ ඇසට නොපෙනෙන දේවල් තියෙනවා. අතිශය බලයක් තියෙනවා, අතිශය ශක්තියක් තියෙනවා. දැන් උදාහරණයක් ගත්තොත් අපි දන්නවා තම ශාලාව මේ විදුලි බුබුල වලින් ආලෝකමත් වෙලා තියෙනවා. දැන් මේ විදුලි බලය විදුලි ශක්තිය කියන එක අපේ හැට පේනවද? හැට පේන්නේ. හැබැයි අතිශය බලයක් අතිශය ශක්තිය ක්‍රියාත්මක වෙනවා. වෝට්ස් 33000 වෝට්ස් 66000 වගේ ගත්තොත් අධිරහන් විදුලි රහන් ඉහළින් යනවා. ඒක ඇඟිල්ල ගෑවුනොත් සනේ මරණයටපත් වෙනවා. අතිශය බලයක් අතිශය ශක්තියක් තියෙනවා. හැබැයි හැට පේන්නේ නැහැ. ඇහැට පේන්නේ නැති නිසා තමයි අපිට විදුලි සැර වදින්නේ. එහෙනම් බලයක් ලෝකෙ තියෙනවද නැද්ද? නොපෙනෙන බලයක් තියෙනවා. වාතය කියන එක අපිට පේන්නේ නැහැ. හැබැයි අද රාත්‍රියට පුළුවන් කොළඹ නගරෙම සුණු විසුණු කොළ දාන්න. බැරිද? අතිශය ඡණ්ඩ සුළඟක් හැමුවොත්, විසුණු සුළඟක් આવොත්, සුලි කුණාටුවක් වගේ આવොත් සුණු විසුණු කොළ දාන්න පුළුවන්. හැබැයි වාක්‍ය අපිට පේන්නේ නැහැ. සෑම කෙනෙක්ගේ මතේ මොබයිල් එකක් තියෙනවා. අතේ ගෙනියන දුරකථනයක් තියෙනවා. ඒක ඉලක්කම් ටික ඔබ ඉවරලා ඇමරිකාවට දැන් කතා කරන්න පුළුවන්. ලෝකෙ අනිත් පැත්තේ තියෙන්නේ. ඔකේ යන විදිය ඕක නිර්මාණය කරපු කෙනාට කියන්න ඔක යන විදිය පොඩ්ඩක් පෙන්වන්න කියලා. රූප රාමුව ඔය શબ્දේ යන විදිය පෙන්වන්න. බෑ. තරංග ඔස්සේ යන්නේ. ඒවා අපිට පේනවද? අතිශය බලයක් අතිශය ශක්තියක් තියෙනවද නැද්ද? සිතේ බලයක් අන්න ඒ වගේ එකක් තමයි. සිතේ බලයක් අන්න ඒ වගේ තමයි. ඇහැට පේන්නේ නෑ හැබැයි අතිශය බලයක් තියෙනවා. ඒ තමයි අර පාද නෑ එක්ක පාද දෙකක් එක්ක පාද හතරක් එක්ක බොහෝ පාද. ඇතිව කෙනෙක් නිර්මාණය කරන්න. හැබැයි කෙනෙක් නිර්මාණය කරන්නේ මෙන්න මෙතන තමයි අපට අවබෝධ නොවෙච්ච තැන. අපි හිතාගෙන ඉන්න මේ සත්‍යයක් පුජ්‍යලයක් නිර්මාණය කරනවා කියලා. නෑ. සිත විසින් නිර්මාණය කරන්නේ සතර මහා ධාතුන්ගේ ස්වභාවයක්. ධාතු හතරේ ස්වභාවය. ඒ තමයි තද ගතිය, දීර්ඝ ගතිය, උස්නේ වාතය. පඨවි, ආපෝ, තේජෝ, වායෝ. ඔය ශක්තියන් හතර තමයි මුළු විශ්වයම ක්‍රියාත්මක වෙන්නේ. ඔක තව හතරක් තියෙනවා වර්ණ, ගන්ධ, රස, ඕජා. එහෙනම් මේ අටට කියන්නේ සුද්දාෂ්ටක කලාපය. ඔය සුද්දාෂ්ටක කලාපයෙන් තමයි මේ අධ්‍යාත්මික බාහිර මේ සියලු ලෝකේ නිර්මාණය කළා තියෙන්නේ. ඔය සුද්දාෂ්ටක කලාපය. හැබැයි ඒ නිර්මාණය කරපු සුද්දාෂ්ටක කලාපේ කෙනෙකුට කෙනෙක් වෙනස්. සෑම කෙනෙකුටම සෑම කෙනෙක් වෙනස්. ඒකයි මම කර සිංගල් මාක්, ඇඟිලි මාක්. තවත් කෙනෙක් එක්ක සම වෙන්නේ, සංසන්දනය වෙන්නේ. වෙනස්. එහෙනම් අපිට පැහැදිලිවම තේරෙනවා මේ සිතේ ස්වභාවය අනුව තමයි මේක නිර්මාණය කරන්නේ. එහෙනම් අපි මේ ස්වභාවයෙන් මිදෙන්න. ඒ කියන්නේ දෙපා නැති හෝ දෙපා හෝ සිව්පා හෝ මොනපා ලැබුණත් ඒ සියලු දෙනාට තියෙන ස්වභාවයක් තමයි ජාති ජරා විරණ ව්‍යාධි මරණ ශෝක කනගාටු, හැඬීම, වැළපීම. දුක්ඛ දෝමනස්ස, කායික දුක්, මානසික දෝමනස්ස. ප්‍රියන්ගෙන් වෙන්නීම අප්‍රියන් අයෙක් කියන. කැමති දැන් නොලැබීම, අකමැති දේවල් ලැබීම. එහෙනම් සිත කොහෙද හටගන්නේ? සිත සම්බන්ධ වෙලා තියෙන මේ සතර මහා ධාතුත් එක්ක. ඒතර සතර මහා ධාතුන්ට කියවා කය කියලා, ශරීරය කියලා, සිත ඒතර කයත් එක්ක සම්බන්ධ වෙලාද නැති. මේ සම්බන්ධය ගිලිහුණාම කයත් එක්ක තියෙන සම්බන්ධය සිතේ සම්බන්ධය ගිලිහුණාම මේක තංගාල වැටෙනවා බිමට. ඊට පස්සේ හතර පහ දෙනෙක් වෙනස්සෙන්නේ. හිත තියනකම් මේක ඉරියව් හතරක් පවත්වන්න පුළුවන්. වාඩි වෙලා ඉන්නවා, නැගිටිනවා, ඇවිදිනවා, නිදා ගන්නවා. කිසිම දෙයක් කරන්න බෑ සිතේ ප්‍රවෘත්තියක් නැත්තම්. එහෙනම් පළවෙනි කාරණේ වශයෙන් පැහැදිලිද මේ සිත තමයි මේ සෑම දෙයකට මුල් වෙන්නේ කියන කාරණේ. දෙපාර්ත නැගිටින්න කියන්නේ සිත. සිත කිව්වේ නැත්තම් නැගිටින්න එහෙම ඉන්නව ඇදී. සිත කියනකන් ඉන්නව නැගිටින්න. නැද්ද? හිතුණක් තමයි නැගිටින්නේ. එතන ඉඳලා දවසේ කරන සියලුම ක්‍රියාවන් ආයි රාත්‍රියේ නිින්දට යනතුරුම සිත විසින් නෙමෙයිද මෙහෙවන්නේ. සිතවිල්ලක් නැතුව කිසිම දෙයක් ක්‍රියාත්මක කරන්න බෑ. එහෙනම් සෑම දෙයක්ම ක්‍රියා කරන්නේ මේ සතර මහා ධාතුන්ගේ ක්‍රියාව ඇදගෙන යන්නේ කවුද? සිත විසින්. එහෙනම් අපි හඳුනා ගන්න ඕනේ මොකක්ද? හඳුනා ගන්න ඕනේ සිත. සිතේ සංසිඳීමම නිවනයි. සිතේ නොපැවැත්මම නිවනයි. සිතේ අවසානයම නිවනයි. පැවැත්මක් තියෙන්නේ. සිත තියෙනවා හෘද වස්තුවත් එක්ක සම්බන්ධ වෙලා. මේ ශරීරය නිර්මාණය වෙලා තියෙනවා ඇටකැබලි 300ක්. ඒ ඇටකැබලි 300ට මස්සැද්දලි 900ක් අලවලා තියෙනවා. නහරවැල් 900කින් වෙලලා තියෙනවා. ඒ නහරවැල් 900කින් වෙලලා තියෙන ඒ නහරවැල් 900 පුරා ලේ ගමන් කරනවා. ඒකට කියන රුධිර සංසරණය කියලා. ඒ ගමන් කරන ලේ එක පැත්තකින් හෘද වස්තුවට ඇතුල් වෙනවා. තව පැත්තකින් පිට කරනවා. මේක වේගවත් වුණොත් ඒකට ප්‍රචනයක් තියෙනවා. high pressure. වේගය අඩු වුණොත් slow pressure. එහෙනම් මේ හෘද වස්තුවේ තියෙන අඩුකෝප භාගයක විතර ලයක් නිරන්තරයෙන්ම. ඒක ඇසුරු කරගෙන හටගන්න ශක්ති විශේෂයක් ඒකට කියනවා සිත කියලා. දැන් තේරෙනවද සිත කොහෙද තියෙන්නේ කියලා? ඒක තමයි හෘදේ වස්තුවේ ස්පන්දනය හෘද ස්පන්දනය නැවතිච්ච ගමන් සිත තවත් භවයකට සම්බන්ධ වෙනවා. ශාරීරික අනිකුත් සියලුම දේවල් ක්‍රියාත්මක වුණත් සීතලටපත් වුණත් හෘදේ වස්තුව ක්‍රියාත්මක වෙන තාක්කල් සිතුවිලි પરම්පරාව ක්‍රියාත්මක වෙනවා. මේ සමහර දෙනෙක් ඔක නිගමනය කරන මොලේ කියලා සිත් හටගන්න. නේ. හෘදේ වස්තුව අසුරු කරගෙන හටගන්නේ සිත්. හැබැයි සිත් හටගන්න ස්ථාන හයක් තියෙනවා. ඇස මූලික කරගෙන සිතක් හදනවා. දන්නවද ඒක? චක්කු විඥානය කියනවා. අසමූලික කරගෙන හට ගන්න සිතක්. අසමූලික උන් නැත්තම් ඒ සිත හටගන්නේ. අන්ධයට ඒ සිත හටගන්නේ. චක්කු විඥාන පහළ වෙන්නේ අන්ධයට. එයාට ඇස විකෘති. එතකොට මුල්ම ධර්මතාවයේ විකෘති නම් ඒ රූප එයාගේ ඇහි ගැටෙන්නේ. ස්පර්ශ වෙන්නේ. ඒ අනුව සිතක් හැදෙන්නේ නෑ. අපිට ඇස ප්‍රකෘති තත්වයෙන් තියෙනවා බාහිර රූපයක ගැටෙනවා ඒ අනුව සිතක් හැදෙනවා. පිළිගන්න. මේ සතාගත දහම දැනගෙන දැකගෙන යන ගමනක්. නොදැන නොදැක යන ගමනක් නෙමෙයි. ධන්‍යාගම වල තියෙන්නේ හොඳ දෙයක් දැනගන්න පුළුවන් හැබැයි හරියට දකින්නේ නෑ. මේක එහෙම එකක් නෙමෙයි. මේක තියෙන්නේ තමන් දැනගෙන තමන් දැකලා තමන්ම තීරණය කරන මේක හරි කියලා. ඒ නිසා මේකට විශේෂ නමක් තියෙනවා බෞද්ධ දර්ශනය කියලා. බෞද්ධ කියන්නේ බුද්ධිය. දර්ශනය කියන්නේ දකිනවා. බුද්ධියෙන් දැකීම බෞද්ධ දර්ශනයයි. එහෙනම් අපිට පැහැදිලිවම පේනවා ඇසයි රූපයයි නිසා සිතක් හැදෙනවා. කනයි ශබ්දයයි නිසා සිතක් හැදෙනවා. ඒකට කියනවා සෝත විඥානය. කන මූලික වෙලා හටගන්න සිත. හැබැයි ඕක අපි පුරුදු වෙලා තියෙනවා අනවබෝධයෙන් ගන්න. මට ඇහුණා කියලා. වැරදි. ඔතන තියෙන්නේ බුදුරජාන් වහන්සේ ඉදිරිපත් කරපු න්‍යාය. හේතු ඵල. එහෙනම් මේ හේතුඵල කියන එක අපිට දැනගන්නත් පුළුවන්, දැකගන්නත් පුළුවන්. නාසයේ ගන්ධය නිසා සිතක් හැදෙනවා. කිසි කෙනෙකුට කියන්න බෑ මෙහෙම නෙවෙයි කියලා මේ සිත හැදෙන්නේ. නාසයේ වහගෙන ඉන්නකන් ඒ සිත හදන්න බෑ. කට වහගෙන ඉන්නකන් රසය දැනගැනීමේ සිත් හදන්න බෑ. දිවේම කියන්න ඕනේ. බාහිර රසයක් දිවේ තියෙනකොට සිතක් හැදෙනවා. ඒ සිත බාහිර රසෙත් නෙමෙයි දිවෙත් නෙමෙයි තිබ්බේ. ඒ දෙකේම නැහැ. දෙකේම නැති දෙයක් වෙනවා. දෙකේම නැති දෙයක් කියන්නේ හේතුඵල ධර්මතාවයක් ක්‍රියාත්මක වෙන නිසා. එතකොට බුදුරජාණන් වහන්සේ ඉදිරිපත් කරපු න්‍යාය තමයි හේතු ඵල. කයයි පහසයි නිසා සිතක් හැදෙනවා. සීතල වෙලාවට කියනවා මට සීතලයි. වැරදි. මට සීතල නෑ. එහෙනම් ශරීරයට අර සීතල උෂ්ණ දෙක දැනුණාම ඒ පිළිබඳව සිතක් හැදෙනවා. මනසින් අරමුණක් ගන්නවා. කියනවා මම කල්පනා කරා කියලා. කල්පනා කරන කෙනෙක් ඔක ඇතුලේනේ. මට කල්පනා කරන්න බෑ. අර සිතේ ප්‍රවෘත්තිය තියෙනවා. ඒ සිතේ ප්‍රවෘත්තියට බාහිරින් ආරම්භණයක් ගන්න. වෙච්ච සිද්ධියක්. ඉදිරි අනාගතේ කරන්න තියෙන දේක් පිළිබඳව සිතවිල්ලක් හැදෙනවා. මනෝ විඥාන. එහෙනම් විඥාන විඥාන කියන්නේ මනස. මානසිකාරය සිත අරමුණු දැන ගැනීමට විඥානය කියලා කියනවා. යම් අරමුණක් දැනගන්නවට විඥානය කියනවා. එහෙනම් සිත් හයක් නිර්මාණය වෙනවා. තව එක සිතක් තියෙනවා. ඒකට කියනවා ප්‍රතිසන්දි සිත කියලා. ඒ තමයි භව දෙක සම්බන්ධ කරන සිත. චුති ප්‍රතිසන්දි. අතීත භවය හා වර්තමාන භවය. වර්තමාන භවය හා අනාගත භවය. ඒතකොට අතීත භවය හා වර්තනා වර්තමාන භවය දැන් අපේ සිතේ ප්‍රවෘත්තිය සම්බන්ධ කරලා ඉවරයි. ඒක වෙලා ඉවරයි දැන්. අපිට කරන්න පුළුවන් දෙයක් තියෙනවා. වර්තමාන භවය හා අනාගත භවය පිළිබඳව සිත සම්බන්ධ කරන එක නවත්තන්න පුළුවන්. ඒකට කියනවා පිරිනවන් පානවා කියලා. මොකක්ද කියන්නේ ඒකට? පිරිනවන් පානවා කියන. ඒ කියන්නේ සිතේ ප්‍රවෘත්ති අවසන්. සිතේ ප්‍රවෘත්තිය ක්‍රියාත්මක වෙන තාක්කල් භවයක් නිර්මාණය කරන හදනවා. දැන් පිළිගන්නවද? ඒතොර සිතින් වෙනදී සිතේ පිළිබඳ සිතේ ස්වභාවය. එහෙනම් ඒ සිතේ විසුද්ධියක්. එතකොට ඒ සිත සම්පූර්ණ සුද්ධ කියන්නේ පිරිසිදු, විසුද්ධි කියන්නේ වඩාත්ම පාරිශුද්ධයි. වඩාත්ම පාරිශුද්ධ වෙන්නේ කොහොමද? සිත අපිරිසිදු වෙන්නේ කොහොමද? ඒක ඉස්සෙල්ලා හොයාගන්න ඕනේ. ඊට පස්සේ පිරිසිදු කරන්න ඕනේ. අපිරිසිදු වෙන්නේ කොහොමද? මොනවෙන්ද අපිරිසිදු වෙන්නේ? කොහොමද අපිරිසිදු වෙන්නේ? කොයි වෙලාවට අපිරිසිදු වෙනවද? කොයි වෙලාවට පිරිසිදුව පවතිනවද? කියන එක අපි හොයාගන්න ඕනේ. රහත් වුණාට පස්සේ සිත පාරිශුද්ධම තමයි. එයාට ආයි කවදාකවම කවදාවත් සිත අපිරිසිදු වෙන්නේ මොනම හේතුවක් අත්ින්වත් සිත අපිරිසිදු වෙන්නේ නැහැ. සිත අපිරිසිදු වෙන්නේ කෙලෙස් වලින්. බාහිරින් ගන්න අරමුණු වලින් සිත අපිරිසිදු වෙන්නේ. ඒ කෙලෙස් තියෙනවා 1500ක්. අහලා තියෙනවා 1500ක් කෙලෙස් කියලා. ප්‍රධාන වශයෙන් 10යි. ලෝභ, දේශ, මෝහ, මාන, දික්ටි, විචිකිච්ඡා, තීනමිද්ධ, උද්ධච්ච, අහිරික, අනෝතප්ප. දසක් ක්ලේශෝ මේ 10ම තමයි එකක් 150කට විස්තර කරනවා. එතකොට 150ව 10ක් 1500. ඔය 1500ක් ක්ලේශයන්ගේ අවසානයේ ක්ලේශ පරිනිර්වාණය. කෙලස් පිරිනුණා. හැබැයි ස්කන්ධ පංචකේ තියෙනවා. ස්කන්ධ පංචකය නෙවෙන්නේ චුති ප්‍රතිසන්දි අතර. ඒ කියන්නේ වර්තමාන භවය හා අනාගත භවය ආය අනාගත භවයකට සම්බන්ධ කරන්නේ. දැන් කරන්න දෙයක් නැහැ. අතීත භවය, වර්තමාන භවය සම්බන්ධ වෙලා ඉවරයි. ඒ පෙර භවයේ අපිට නිවන් දකින්න බැරි වෙච්ච නිසා. අනුපාදා පරිණිරවාණය. ඒ කියන්නේ උපාදානයක් නැතිව පිරිනිවෙන්න බැරි වුණා අපිට. එහෙනම් මේ භවයේත් අපි අනුපාදා පරිණිරවාණය කියන්නේ උපාදාන රහිතව අපි පිරිනිවෙන්න අදිෂ්ඨානයක් ඇති කරගත්තොත් මේ විසුද්ධි මාර්ගයේ අවසාන දේශන මාලාවස්තියේ ලෝකයට එක්ක ඔයත්තන්ගේ පවතින අරගලය නිමා කරගන්න පුළුවන්. ලෝකයට එක්ක පවතින අරගලයක්. මනසත් එක්ක සම්බන්ධ වෙලා තියෙන අරගලයක් මේ කරන්නේ අපි. නැද්ද? ඒ අරගලය නිමාවටපත් වෙනවා. නිමාවටපත් කළා ලෝතර බුදුරජාණන් වහන්සේ. අපටත් මේ අරගලය නිමාවටපත් කරන ආකාරය දේශනා කළා. ඒ තමයි බුදුදහම. ඒකෙන් නිසි ප්‍රයෝජන අපි තාම ගත්තේ නැහැ. අදත් පුළුවන් ගන්න. එහෙනම් අදත් අපි එක අදිෂ්ඨානයකට එන්න ඕනේ. එක්ක පැවැත්මද එක්ක නැවැත්මද? දෙකෙන් එකක් තීරණය කරන්න ඕනේ. පැවැත්ම දැන් අතීතේ ඉඳන් ආවනේ පැවැත්මක්. ඒක හොඳයිද? නෑ. ටෙස්ට් එකේ ඉඳන්නේ නැහැ ඒක හොඳ නෑ. ඇස්පෙනීම අඩු වෙන්නේ නැහැ ඒක හොඳ නෑ. හැම රැලි වැටෙන්නේ නැහැ ඒක හොඳ නෑ. ප්‍රවෘත්ති පැවැත්ම හොඳ නෑ. දත් ටික හැලෙන්නේ නේ. හොඳ නැහැ. එහෙම වෙලා තියෙනවා. ඒ විතරක් නෙමෙයි සිතේ ඇතිවන තැවුල්, මානසික පීඩා, මානසික අසහන මොනතරම්. එහෙනම් සිතේ ප්‍රවෘත්ති නිමාවටපත් කරගන්න. ඒකට කියන චිත්තවිසුද්ධිය. එතකොට එහෙනම් සිත අපිරිසිදු වෙන්නේ මොනවෙන්ද? සිත අපිරිසිදු වෙනවා නීවරණ වලින්. පංච කිව්වේ පහට. නීවරණ. නී කිව්වේ නිවනට. වහනවට කිව්වේ ආවරණය කිව්වේ වහන. උදාහරණයක් ගත්තොත් දැන් මෙතන මේ මල් වාස් එකක් තියෙනවා. ඒත් සියලු දෙනාම මේ දොරෙන් ඇතුල් වෙන්න කලින් මේක ආවරණ පහකින් වහලා තියෙනවා මෙතන. ඇතුල් වුණාම අහනවා මෙතන ඉන්න කෙනෙක් මේ මෙතන තියෙන්නේ මොකද්ද කියලා කියන්න කියලා. කාටවත් කියන්න බෑ. ඒ වහලා තියෙන්නේ මේක. හැබැයි මේ පහ අයින් කළොත් ඊට පස්සේ එකින් එක එකින් එක එකින් එක ආවරණ පහම ඉවත් කරනවා. ඉවත් කළොත් මොකද වෙන්නේ? පේනවා මේක දැర్శණය වෙනවා. නිවනත් ඒ වගේම තමයි. නිවන මෙච්චර කල් වැහුවේ කවුද? අපස් දෙනා. කවුද? පංච නීවරණ. එහෙනම් අපි සිත විසුද්ධි භාවයට පත් කරගන්න නම් අපට සටනක් කරන්න වෙනවා. සායකද නීවරණත් එක්ක. පංච නීවරණ සිත තුළ ක්‍රියාත්මක වෙන තාක්කල් නිවන් දකින්න බෑ. ඇයි වහන? වැව්වා පේන්නේ. එහෙනම් නිවන් දකින්න දකින්නවා දර්ශනය වෙනවා. නිවන දර්ශනය වෙනවා. නිවනක් කියලා දර්ශනය වෙනවා. එහෙනම් දර්ශනය වෙන්න නම් ආවරණ අයින් කරන්න ඕනේ. ඒතර ආවරණ පහයි. ගොඩක් නෑ ආවරණ පහයි තියෙන්නේ. පහයින් කරන්න ඕනේ. කොහොමද? පළවෙනි එක කාමච්ඡන්ද. ඡන්දේ කිව්වේ කැමැත්තට. ඔව්. මේ ළඟදී තිබ්බනේ එකක් නේ. ඡන්දේ කියලා එකක් තිබ්බේ මේ ළඟදී. දැන් මොකද්ද කියන්නේ මේ අර කාඩ් එකේම අරන් ගිහින්. කැමැත්ත දැම්මේ. ඒතර කාමයට ඇති කැමැත්ත කාමච්ඡන්දේ. එනේ මොකද්ද කාමය? කාමයේ කිව්වේ කැමැති දේ. ඒක කාමයයි. මොනවාද කැමති? ඇස මූලික කරගෙන ලස්සන රූප බලන්න කැමතියි. මේ කාමයේ. නැත්. කන මූලික කරගෙන මිහිරි ශබ්ද අහන්න කැමතියි. ඒකට ඡන්දය. නාසය මූලික කරගෙන සුවඳ ආග්‍රහණය කරන්න කැමතියි. කැමතිද? කාමයේ. දිව මූලික කරගෙන රසය මිහිරි රසයක් විඳින්න කැමතියි. ඒ කාමයේ. ඒකමයි හොයන්නේ. ශරීරය මූලික කරගෙන පහස ලබන්න කැමතියි. ඒ කාමයේ. දැන් මේ පහම ක්‍රියාත්මක වෙනවද? ඔකට ඡන්දයක් තියෙනවද? කැමැත්තක් තියෙනවද? අදෝක අතහරිමුද? මම යෝජනා කරනවා. ඇයි? නිවන් දකින්න. මේ භවයේ බැරි වුණොත් තවත් භවයකට ඉතිරි වෙනවා. හැබැයි ඒ භවය මොන වගේ එකක් වේද කියන එක තීරණය කරන්නේ සිතේ පැවැත්මයි. ඒකට කියනවා මනෝ සංචේතන ආහාර කියලා. මනසේ සකස් වෙන්නා වූ චේතනාව ආහාරයක් වෙනවා. ආහාර හතරක් තියෙනවා. හල තියෙනවා. කබලින්කාර ආහාර, සස්ස ආහාර, මනෝ සංචේතන ආහාර, විඥාන ආහාර. මනසේ සකස් වෙන්නා වූ චේතනාව. චේතනාව කියන්නේ සිතේ ප්‍රබල බව, බලවත්, ශක්තිමත්. ඒක ආහාරයක්. ඒ ආහාරය හැදුවේ කවුද? අර බලවත් වෙච්ච සිත් දැන් එහෙන් දැකලා ඒ රූප පිළිබඳ ආස්වාදයක් විඳින්න කැමතිම නැහැ. කැමති. ඊයේ තෙව්වා අදත් තෙව්වා. අනිවාර්යයෙන්. ඒතර කණෙන් ශබ්ද අහලා ආස්වාදයක් ඒ ආස්වාදයක් හොයන්නේ. ඒ අපේ අනවබෝධය නිසා. මේ නීවරණ එහෙම නැත්නම් මේ කාමචන්ද නීවරණයෙන් කරන විනාශය අපිට තාම දැర్శණය වුණේ. දැක්කේ නෑ තාම. ඒ අනුව අපේ සිත බලවත් වෙනවා ඒකට. ලස්සන රූපයට අපේ සිත බලවත්. බලවත් වෙන කියන්නේ කැමැති. ඒතර කැමැති කියන්නේ සිත ප්‍රබලයි ශක්තිමත්. ගලවන්න බෑ. ඉතින් ගලවන්න බැරි වුණාම සිත එතන ඇලිලා. ඇලීමට කියනවා තණ්හා කියලා. ඔන්න පටන් ගන්නවා. සෘෂ්ණාව. එතකොට තෘෂ්ණාව පටන් ගන්නවා කියන්නේ ප්‍රවෘත්තියේ පැවැත්මක්. ප්‍රවෘත්තිය නැවැත්මක් වෙන්නේ. ඒ තණ්හාව අවසන් කරන්න එපා. ප්‍රවෘත්තිය නවත්තන්න. එහෙනම් පටන් ගන්නකොටම ආස්වාදේන හොයන්නේ මොකද කරන්නේ? මම ඉස්සෙල්ලා දේශනවල කිව්වා. අදත් මතක් කරනවා. මේ ලෝකයේ ඕනම කෙනෙකුට උපකාර පිණිස පවතින ධර්මතා දෙකයි. වෙන කිසිම දෙයක් උපකාර පිණිස පවතින්නේ නැහැ. අනිත් සියල්ල తాවකාලික ඒවා. ඒ තමයි සතිය හා යෝනිසෝ මනසිකාරය. සතිය කිව්වේ සිහියට. යෝනිසෝ මනසිකාරය කිව්වේ මනා නුවණට. හටගන්න තැනම සිතට පවතින. යෝනිසෝ මනසිකාරය. හටගන්න තැනම, සිත ඇති වෙන තැනම, උපදින තැනම දැන ගැනීම යෝනිසෝ මනසිකාරයයි. දියුණු කරගත යුතු ධර්මතා දෙකයි. ඒ සතියහා යෝනිසෝ මනසිකාරය මූලික කරගෙන දිනු කරගන්න තියෙන ධර්මතා දෙකයි. සමතේ විපස්සනාවයි. සමතේ විදර්ශනාවයි. නිවැරදිව මනාව හොඳින් අවබෝධ කරගත යුතු ධර්මතා දෙකයි ලෝකේ තියෙන්නේ. ඒ තමයි නාමයයි රූපේ. නාමයේ කිව්වේ සිතහසිත විදිහට රූප කිව්වේ සතර මහා ධාතුන්ට. එච්චරයි ලෝකේ තියෙන්නේ වෙන කිසි දෙයක් නැහැ ලෝකේ. මේ ලෝකේ තියෙන සියලුම දේවල් ওই දෙක තුනට ඇතුළත් කරන්න පුළුවන්. ඒ දෙකෙන් බැහැරව තවත් එකකට කඩන්න බෑ ඔක. ඕනම දෙයක් ලෝකේ. ගත්තොත් සතර මහා ධාතු, ඒවා සුද්දාෂ්ටක කලාප, සිතහ සිතුවිලි. එහෙනම් මනාව අවබෝධ කරගන්න තියෙන කරුණු දෙකයි. නාමයයි රූපයයි. ඉවත් කරගන්න තියෙන ධර්මතා දෙකයි. අවිද්‍යාවයි තෘෂ්ණාවයි. ඔය කරුණුවට අවසන් කරලා බලන්න කොතනද ඉන්නේ කියලා. ඔය කරුණුවට සම්පූර්ණ කළොත් එයා කොතනද ඉන්නේ? එයා ඉන්නේ නිවනේ. ඉවත් කළ යුතු ධර්මතා දෙකයි තියෙන්නේ. ගොඩක් නෑ. හැබැයි මේ දෙක තුල ඔක්කොම ඇතුළත් වෙලා තියෙනවා. අවිද්‍යාවයි තෘෂ්ණාවයි ඉවත් කරන්න තියෙන්නේ. මේ දෙකම තියෙනනේ. එතකොට දියුණු කරගatiya යුතු ධර්මතා ටික දියුණු කරාද? මනාව දැනගatiya යුතු ධර්මතා ටික දැනගත්තද? නෑ. එහෙනම් මුල්ම කර්ම දෙක තියෙනවද අපි ගාව? සතිය හා යෝනිසෝ මනසිකාරය. දැන් තේරෙනවද? මාස දෙකකට දෙකක් අයින් කරන්න සම්පූර්ණ කරගත්තොත් මාස 8යි යන්නේ. තේරෙනවද? ඇයි හතරයිනේ මෙතන තියෙන්නේ. ඒතර මාස දෙකකට එකක් සම්පූර්ණ කරනවා. සතිහා යෝනිසෝ මනසිකාරය. එක මාස දෙකක් තුල. අනිත් මාස දෙක තුල සමතේ විපස්සනාවයි. අනිත් මාස දෙක තුල අවබෝධ කරගන්නා නිවැරදිව නාමයයි රූපයයි. අනිත් මාස දෙක තුල අර ධර්මතා දෙක ඉවත් කරලා බලන්න කොතනද ඉන්නේ කියලා. කොතනද ඉන්නේ? ඒ තමයි නිවන. එතන තමයි නිවන. එහෙනම් මාස හතරක් ඇද්ද? කමන්නේ මාස 8ක් ගත්තත් කමන්නේ. හැබැයි කරගන්න වෙනවා. පෙර භවවල කරගත්තේ නැති නිසා තමයි මේ භවයට ආවේ. එහෙනම් අපි කල්පනා කරන්න ඕනේ නිවන වහන ධර්මතාවය තවදුරටත් වහන්න ඉඩ දෙනවද? එහෙම නැත්නම් අද ඉඳලා මේක අයින් කරනවද? තීරණය ධර්මය ශ්‍රවණය කරන අය තීරණය. මට තීරණය කරන්න බෑ. මට කියන්න පුළුවන්. තථාගතයන් වහන්සේ දේශනා කළ තියෙන ආකාරයට මේ සසරෙන් මිදෙන ආකාරය මට දේශනා කරන්න පුළුවන්. මිදෙන කැමැත්ත වකමැත්ත තියෙන්නේ ඔයත් සතුව. අද මිදෙනවද? එහෙම නැත්තම් 2020 පුළුවන්. 2020 අවුරුදු කාලත් එහෙමත් පුළුවන්. එන්නේ ලොකුත් නැහැ. හැබැයි ඊට ඉස්සෙල්ලා අර නොපෙනෙන කෙනෙක් ඉන්නවනේ එන්න බලාගෙන එන වෙලාව දන්නෙත් නැහැ, එන තැන දන්නෙත් නැහැ, එන ආකාරය දන්නෙත් නැහැ, එන විදිය දන්නෙත් නැහැ. එයා આવොත් මොකද කරන්නේ? ඔක්කොම කියලා අන්න එතනයි ගැටලුව තියෙන්නේ. නේ? බණ කියන මම රැයට ගිහම පස්ස ගන්න දීදී. කවුද සාහිතිකයක්ද? හා? කවුද සාහිතිකයක්ද? දෙයිද සාහිතිකයක්? දෙන්න බෑ. එහෙනම් හදන්න ඕනේ. එහෙනම් මේ නීවරණය කියන ධර්මතාවයට තවදුරටත් මේක තුළ ක්‍රියාත්මක වෙන්න ඉඩ දෙනවද මේක අයින් කරනවද? කවද්ද ඒක කරන්නේ? දැන් කරන්නට කො ඉවරයි නේද? අය හෙට කරන්න ඉන්න ඕනේ ඕක. හෙට කළත් ඕක කරන්න වෙනවා. ඇයි? මේ දුකෙන් නිදහස් වෙන්න. ලබන සතිය කළත් කරන්න වෙනවා. ලබන අවුරුද්ද කළත් කරන්න වෙනවා. මේ භවයේ කෙරුවත් එහෙම නැත්තම් මෛත්‍රී බෝසතාණන් වහන්සේ බුදු වෙනකන් ඉන්නවද? මම දන්නේ. හැබැයි ඒ බුදුරජාන් වහන්සේ කියන්නේ මේ ටිකම තමයි. මේ නීවරණ ටික අයින් කරන්නම කියලා තමයි කියන්නේ. ඇයි? නිවන වහනවා. එහෙනම් කාමච්ඡන්දය. එහෙනම් මේ පංචකාමයට තියෙන කැමැත්ත අයින් කරන්න හැබැයි මේක හට ගන්නවා මෙන්න මේ දේවල් උපකාර කරගෙන. ගේදරට කැමති. කැමති නේ. මේක තමයි වැරද්ද. ඉඩ කඩන් වලට යාන වාහන වලට මිල මුදල් වලට, රන් රිදී මුතු මැණික් වලට, අමුදරුවන්ට, ඥාති මිත්‍රාදීන්ට. මෙන්න කාම වස්තු. මේකට කියනවා වස්තුකාම. ඔය වස්තු නිසා උපදින සිතුවිලි ටිකක් තියෙනවා. ඔය වස්තු ටික හදාගත්තේ මොකටද? ගේ දොර හදාගත්තේ මොකටද? ලස්සනට ආස්වාද සිතුවිල්ලක් උපද්දවන්න නෙමෙයි. ඉඩ කඩන් ගත්තේ ආස්වාද සිතුවිල්ලක් උපද්දවන්න නෙමෙයි. යාන වාහන ගත්තේ ආස්වාද සිතුවිල්ලක් උපදවන්න නෙමෙයි. මිල මුදල් රන් රිදී මුතු මැණික් එකතු කළේ රැස්කලේ ආස්වාද සිතුවිල්ලක් ලබන්න නෙමෙයි. හ්ම්. අමුදරුව ඥාති මිත්‍රාදීන් ලං කරගත්තේ ආස්වාදයක් සතුටක් සම්නසක් ලබන්න නෙමෙයි. ඒ ලබන සතුට සම්නස ආස්වාදයට කිව්වා ක්ලේශකාම. සිත කෙලසනවා. සිත අපිරිසිදු කරනවා. සිත දූෂ්‍ය කරනවා. සිත කිලිටි කරනවා. කෙරුවෙම නැද්ද මෙච්චර දවස්? සිත කිලිටි කරා, සිත අපිරිසිදු කරා, සිත දුෂ්‍ය කරා, සිත විනාශම කරා. ඇයි? අර නිවන වහලා තියෙන එකටම දුන්න නීත වහලම තිබ්බා. දැන් මොකද කරන්නේ? අතහරින්න. අතහැරීම තුළයි සැනසෙල්ල තියෙන්නේ. සුළු දෙයක් අතහැරලා බලන්න. විශාල සැනසෙල්ලක් තියෙනවා. ටිකක් අතහරින්න. ගොඩක් බැයි නම් එකපාර. අපි කියන්නේ එකපාර ඔක්කොම අතහරින්න කියලා. ඒක කරන්න බෑ. දැන් අල්ලගෙන ඉන්නේ ඔක්කොම ටික. ටිකක් අතහැරලා බලන්න ඉස්සෙල්ලා. ප්‍රිය කරන වස්තුන් Taman ප්‍රිය කරන වස්තු ගොඩාක් තියෙනවානේ. ඒන් එක වස්තුවක් ගන්න. ප්‍රිය කරන පුජ්‍යලෙක් ගන්න. ඒ දෙන්න පිළිබඳව තියෙන ආශාව, ඇල්ම, කැමැත්ත, තෘෂ්ණාව බැඳීම සිතින් අයින් කරන්න. අයින් කළ බලන්න සැනසෙල්ලක් නැද්ද කියලා. සැනසෙල්ලක් තියනවද නැද්ද? ඉතින් ඔක්කොම ටික අතහැරලා බලන්නකො කොච්චර සැනසෙල්ලක් තියනවද කියලා. සදාකාලික සැනසෙල්ල එතන. එහෙනම් නිවන කියන දේ ලබන්න නම් නීවරණ කියන එක අයින් කරන්න ඕනේද? කවද්ද අයින් කරන්නේ? අද අයින් කරමු. මම යෝජනා කරනවා ක්‍රියාත්මක කර ගැනීම ඔකට සතිය. එහෙනම් ව්‍යාපාද අනිත් එක. මේ සිත පාරිශුද්ධ භාවයට පත් කරන මේ පහ තමයි සිත විනාශ කරේ. මේ පහ සිත තුළ ක්‍රියාත්මක වෙන තාක්කල් චිත්ත පාරිශුද්ධියක් ඇති වෙන්නේ කමඨහනක් ගත්තා ආනාපාන සති. මෛත්‍රී භාවනාව බුදුගුණ ඕන කමඨහනක් ගන්නට. කායගත සති ඕන කමඨහනක් අරගෙන ඒ කමඨහන තුළ සිත තියෙනකොට මේ පහමයින් වෙනවා. බලන්න නැද්ද කියලා පොඩ්ඩක්. අත්හදා බලන්න නැද්ද කියලා. මොකද එකවර එක සිතක හටගන්න එක සිතුවිල්ලයි සිතුවිලි දෙකක් එක සිතක එකවර හටගන්නේ නැහැ. බුදුරජාන් වහන්සේගේ සිතවත් හටගන්නේ එකවර සිතවිලි දෙකක්. සිතේ ස්වභාවය එකයි. එකවර මේ සිතට ගන්න පුළුවන් එක සිතවිල්ලක් විතරයි. එහෙනම් ආනාපාන සතිය තුල නම් සිත තිබ්බේ ඔය පහමයි ඉන්නවා. ඇයි එහෙනම් ටික වෙලාවක් ඒකේ තියලා බලන්නකො. නීවරණ පහමයි ඉඳලා නැද්ද කියලා. ඇයි ඉඳලා තියෙන්නේ? තේරෙනවා. ව්‍යාපාදය අයින් කරන්න ඕන ධර්මතාවයක්, තියාගත යුතු ධර්මතාවයක් නෙමෙයි. සිත අපිරිසිදු කරනවා, සිත දෝෂය කරනවා, සිත කිලිටි කරනවා. කිලිටි කරාමද නැද්ද? තරහ ගියාම සිත පිරිසිදුද? හොයලා බලන්න. කල්පනා කරලා බලන්න. විමසලා බලන්න. මෛත්‍රී සාගත සිත පිරිසිදුද? පිරිසිදුයි. ඉතින් එහෙනම් මේක දැනගෙන දැකගෙන යන ගමනක් නෙමෙයිද? දැනගෙන දැකගෙන යන ගමනක්. එහෙනම් ව්‍යාපාදය අයින් කරන්න. කවද්ද අයින් කරන්නේ කියන එක තීරණය කරගන්න උකච්ච. හැබැයි දැනුත් පුළුවන්. මේ මොහොතේ ඉඳලා මම මගේ සිත තුළ ව්‍යාපාදයට ඉඩ දෙන්නේ නැහැ. දැඩි අදිෂ්ඨානයක් ඇති කරගන්න. කවුරු මොනවා කිව්වත් බැන්නත් දොස් කිව්වත් නින්දා කළා තපහස කළා මොන දෙයක් කළා මම hina වෙලා මොන දෙනා මේ මොහොතේ ඉඳලා මම නෑ දේශය කියන එක මගේ සිතට ගන්න නෑ. බැරිද අදිෂ්ඨානයක් ඇති කරගන්න. පුළුවන් නේ. එහෙනම් මේවා අපි කරගන්න ඕන නේද? තීන මිද්ද කියන්නේ අලසකම, කම්මැලිකම, නිදිමත ගතිය. මේ අවබෝධය සඳහා මහන්සි ගන්න, වෙර වඩන්නේ, උත්සාහවන්ත වෙන්නේ. ඒකට කියනවා තීන මිද්ද කියලා. යමෙක් මේ තථාගත ධහම අවබෝධ කරගන්න වෙර වඩනවා නම්, මහන්සි ගන්නවා නම්, උනන්දු වෙනවා නම්, ඒකට තීන මිද්දයක් නැහැ. මම මේක කොහොම හරි කරනවා. අද කොහොම හරි කරලා තමයි මම නිදාගන්නේ. එහෙම අතීතයේ භික්ෂුන් වහන්සේලා එහෙම කෙරුවේ නැද්ද? කරපු බව දන්නව නේද? භික්ෂුන් වහන්සේලා. එහෙනම් ඇයි අපිට බැරි? ඒ භික්ෂුන් වහන්සේලා කියන්නේ ලේයට මස් නහර වලින් හැදිච්ච අයම නේද? එයාලටත් ඒ සිතුවිලි තිබ්බ නේද? අපටත් ඒ සිතුවිලි තියෙනව නේද? එහෙනම් අපි තාම ඒ සිතුවිලි ඉවත් කරගත්තේ නැත්තේ ඇයි? අපේ තියෙන දුර්වලතාවය. දහමේ දුර්වලතාවයන් නෙමෙයි. බුදුරජාණන් වහන්සේ මේ ධර්ම දේශනා කළේ අපේ යහපතට. ඒක ප්‍රයෝජන අපි ගන්න ඕන. එහෙනම් තීන විද්‍යට මේ මොහොතේ ඉඳලා ඉඩ දෙනවද අයින් කරනවද? තීරණය වෙත්තොතේ. උද්දච්ච කියන්නේ සිත ශණයෙන් වික්ෂිප්ත වෙනවා. මේ සිත ශණයෙන් වික්ෂිප්ත වෙන්නේ අපි කලින් ගත්ත අරමුණු මේ මොලේ ශෛල අතර තැන්පත් වෙලා තියෙනවා. කලින් ගත්ත අරමුණු. ඒ කියන්නේ විශේෂ සිදුවීම් තියෙනව නේද ජීවිතේ? අම්මා නැති වෙච්ච දවස, තාත්තා නැති වෙච්ච දවස, විවාහ වෙච්ච දවස, තමන්ට පළමුවෙන් රැකියාව ලැබිච්ච දවස, උසස් වීමක් ලැබිච්ච දවස, විභාගයෙන් පාස් වෙච්ච දවස. ඒ වගේ විශේෂ සිදුවීම් නැද්ද අපේ සිතේ තියෙනවා. ඒ කියන්නේ සංඥා මගින් මේ මොලේ ශෛල අතර තැන්පත් කරගෙන යනවා. ඒ අරමුණක් එනවා. ඒ අරමුණක් එනවා. සනේ මේ සිත එකඟ කරන්න තැන්පත් කරන්න යනකොට ඒ අරමුණක් කියලා සිත වික්ෂිප්ත කරනවා. ඒකට කියන උද්දච්චය කියලා. සනේ අයින් කරන්න ඕනේ. අයින් කළා අයර කමඨහන තුල සිත තියන්න ඕනේ. සිත සමාධි. සිතේ විසුද්ධි. විචිකිච්ඡා කියන්නේ සැකය. හැබැයි සැකේ කියන ධර්මතාවය අයින් වෙන්නේ සෝවාන් ඵලයේදී. සක්කාය දිට්ඨි විචිකිච්ඡා සීලබ්බත පරාමාස කියන සංයෝජන තුන අවසන් වෙන්නේ සෝවාන් ඵලයේදී ලබන්න පුළුවන්. එහෙනම් මේ නීවරණ පහ මොකද කරන්නේ? හැබැයි ඒ වෙනුවට තව පහක් එනවා. ඒ පහ තමයි අපි බලවත් කරගන්න ඕනේ, ශක්තිමත් කරගන්න ඕනේ. ඒකට කියනවා සද්ධා, වීරි, සති, සමාධි, ප්‍රඥා. පස් දෙනෙක් නිදි කරවන්න පස් දෙනෙක් අවදි කරගන්න. අපි කරන්නේ නිදි කරගන්න ඕන පස් දෙනා අවදි කරන් ඉන්නවා. අවදි කරගන්න ඕන පස්සේ දෙනා නිදි කරවලා තියෙනවා. ඉතින් කියන නිවන් දකින්න බෑ කියලා. ඇත්ත. ඇයි? අර නිදි කරවපුවා නැහිටලා ගන්න. ඒ තමයි ශ්‍රද්ධා, විරි, සති, සමාධි, ප්‍රඥා. ඉතින් මේ පිළිබඳව ඊළඟ දේශනාවේදී තමයි කතා කරන්න වෙන්නේ කාල වේලා. ඉතින් දැන් මොකද කරන්නේ මේ වරන් ටිකට? කල්පනා කර බලන්න. ගෙදර ගිහිල්ලා හොඳට පැත්තකට වෙලා විවේකව ඉඳගෙන කලපන ආකාරයට තවදුරටත් මේ කට්ටියට මගේ සිත පිරිසිදු කරන්න දෙනවද එහෙම නැත්නම් මේ කට්ටිය අයින් කරලා මගේ සිත පිරිසිදු කරගන්නවද මොකද්ද කරගන්නේ හැබැයි කවදාහරි කරන්නේ ඒක මම යෝජනා කරන අද ඉඳලා පටන් ගන්න කියලා ඒ අනුව ධර්ම දේශනාව අවසන් කරනවා නම්බර 5 රැස් කරගත්තා නම් අප්‍රමාණ පුණ්‍ය ශක්තියෙන් ඔබ අප සෑම දිනාටම මේ සංසාර දුකෙන් නිදහස් වීම පිණිසම හේතු වාසනා වේවා කියලා හිතාගෙන සාදු කියන්නේ. සියලු දෙනාටම ආශිර්වාද කරනවා. අභිවාදන සීලිස්ස නිච්ඡං වත්තාපචායිනෝ චත්තාරෝ ධම්මා වඩ්ඩಂತಿ ආයු වන්නෝ සුඛං බලං ආයුරාෝග්‍ය සම්පatti සග්ග සම්පatti මේවත අතෝ නිබ්බාන සම්පatti හිමිනාතේ සමිච්ඡතු